ඒ සඳහා මූලිකව සීලම් බුදුරයන් වහන්සේලා දේශනා කරපු සබ්බපාපස් අකරණං ආදී හැමෝම දන්න ඒ ගාතාව නැත්නම් කමඨහන අපි මීට පෙර දේශනා තුනකදී විස්තර කරන්නට යෙදුවා. සබ්බපාපස් අකරණං ගුණය ඒ වගේම කුසලස්ස උපසම්පදා ගුණය, සචිත්ත පරියෝධකණං කියන ගුණය. අද දේශනාව තුළ මේ පින්වතුන්ට පැහැදිලි කරන්න යන්නේ මෙන්න මේ සබ්බපාපස්සාකරණං ගුණය Tamanට නිවසේ තුල නිවස තුලදී දෛනික කටයුතු වලදී ගන්න පුළුවන් අවස්ථා පෙන්වලා දෙන්න. නැත්නම් සබ්බපාපස්සාකරණං ආදී ගුණ ටික තමන්ගේ ජීවිතයට පුහුණු කරගන්නේ කොහොමද? මොනවද කරන්න ඕනේ කියන එක පැහැදිලි කරලා දෙන්න. මේ සඳහා පින්වතුනි මෙහි පළවෙනි ගුණයත් සබ්බපාපස්ස අකරණං කියන ගුණය ලබා ගන්න අත්‍යවශ්‍යයි භාවනාව. දැන් භාවනාවකින් ලැබෙන දෙයක් තමයි සබ්බපාපස්ස අකරණං ගුණය. ඒ වගේම කුසලස් උපසම්පදා ගුණයත් භාවනාවකින් ලැබෙන ප්‍රතිඵලයක්. සචිත්ත පරියෝධපණං ගුණයත් භාවනාවකින් ලැබෙන ප්‍රතිඵලය. එහෙනම් මේ ගුණ තුනම කාට හරි ලබා ගන්න ඕන නම් භාවනාවක් පුරුදු කරගත යුතුයි. අපේ ධර්මයේ සඳහන් වෙනවා මේ පින්වතුන් අහලා තියෙනවා භාවනා ක්‍රම දෙකක් ගැන. සමත භාවනාව හා සතිපට්ඨාන භාවනාව නැත්නම් විදර්ශනා භාවනාව. දැන් මෙන්න මේ භාවනා ක්‍රම දෙක වෙන් වෙන්නේ මේ ಗುಣ තුන අනුවයි. දැන් සමත භාවනා කියන එකට වැඩිය වටිනවා කියලා මේ පින්වතුන් අහලා තියෙනවා සතිපට්ඨාන නැත්නම් විදර්ශනා භාවනාව. ඒකට හේතුව තමයි ඕනෑම සමත භාවනාවකින් ලබා ගන්න පුළුවන් වෙන්නේ මේ සියලු බුදුරයන් වහන්සේලාගේ කමඨහණෙන් ಗುಣ දෙකයි. ඒ කියන්නේ සියලුම සමත භාවනා හරියට ශ්‍රාවකයේ දැනගෙන හොඳින් ගෞරවයෙන් යුක්තව පුහුණු කරොත් ඒ පුහුණුවේ ලැබෙන්නේ ශ්‍රාවකයාට සබ්බපාපස් අකරණං ගුණයයි කුසලස්ස උපසම්පදා ගුණයයි විතරයි. එහෙනම් දැන් අපිට ඉගෙන ගන්න වෙනවා සියලුම සමත භාවනා වලින් සබ්බපාපස්ස අකරණං ගුණයටපත් වෙන්න පුළුවන්. ඒ වගේම තව හොඳ උගක් දියුණු කිරීම තුළ පුරුදු කිරීම තුළ කුසලස්ස උපසම්පදා කියන ගුණයටපත් වෙන්න පුළුවන්. නමුත් කිසිම සමත භාවනාවකින් සචිත්ත පරියෝධපණං කියන ගුණය ලබා ගන්න බෑ. මේක දැනගෙන තියෙන්න ඕනේ ධර්මය. එහෙනම් සමත භාවනාවෙන් ගුණ දෙකක් ලබා ගන්න පුළුවන්. සචිත්ත පරියෝධපණං ගුණය ලබා ගන්න බෑ. නමුත් විදර්ශනා භාවනා වශයෙන් කියන සතිපට්ඨාන භාවනාවල විශේෂයෙන්ම සතිපට්ඨා මහා සතිපට්ඨාන සූත්‍රයේ අන්තර්ගත භාවනා ක්‍රම 21ක් තියෙනවා. මේ භාවනා ක්‍රම 21කින් ඕනෑම එකකින් පුළුවන් සබ්බපාපස්ස අකරණං ගුණය ලබා ගන්න. ඒක දිනු කරගෙන තවදුරටත් සත්‍ය කුසලස් උපසම්පදා ගුණය ලබා ගන්න. තවත් දිනු කර ගැනීමේ සචිත්ත පරියෝධපණං ගුණය ලබා ගන්න. එහෙනම් මේ සතිපට්ඨාන භාවනාවල තියෙන විශේෂත්වය මේ ಗುಣ තුනම ලබා ගන්න පුළුවන්. සමත භාවනාවල කොච්චර කල් කරත් ලැබෙන්නේ ಗುಣ දෙකයි. සබ්බපවස්ස අකරණං ගුණයයි කුසලස්ස උපසම්පදා ගුණය විතරයි. නීවරණේ යටපත් වෙනකන් විතරයි සමත භාවනාවක් දියුණු කරන්න පුළුවන්. නීවරණ යටපත් වුණොත් සංසාරගත සත්‍යයට උරුම වෙනවා කාම ලෝකයේ ඉක්මවාගිය සංසාරය. කාම ලෝකයේ ඉක්මවාගිය සංසාරය ලබා ගන්න සමත භාවනාව යොදා ගන්න පුළුවන්. කාම සුගති සංසාරයක් හොඳ සංසාරයක් ලබා ගන්න ආමිෂ පින්කම් යොදා ගන්න පුළුවන්. කාම දුගති සංසාරයක් ලබා ගන්න පස්පව් යොදා ගන්න පුළුවන්. ඔන්න ඔය විදිහට තමයි අපි මේ මනුස්ස ක්‍රියාකාරීත්වයේ බෙදිලා යනවා. මිනිසෙක් ඉපදුනාට පස්සේ මෙන්නේ වර්ග හතර වර්ගයේම කරහැ. ඒ කියන්නේ මිනිසෙකුට පුළුවන් ඕනනම් තමන් ලබාගත්තා වූ මනුස්සත්වයේ තුල පස්පව් කරලා සතර අපායේ මානසික තත්ත්වයක් උපදව ගන්න. ඒකට මනුස්සත්වයේ ඉන්නේ නැද්දීම මානසික තත්ත්වයේ සතර අපාය වෙනවා. ඒකේ විපාකයක් විදිහට මරණයට පස්සේ සතර අපායට යනවා. ඒක මිනිසෙක් අතින් වෙන්නේ කොහොමද කියලා බුදුහාමුදුරුවෝ අපිට පෙන්වුවා. වෙන වෙන අවස්ථාව පෙන්වුවා. වෙන අවස්ථාව තම තමා පස්පව් කරන වෙලාවේ හදන්නේ සංසාරයේ සතර අපායයි. ඊළඟට මිනිස්සේ පන්සිල් රැකලා ඉන්න වෙලාවක හැදෙන සංසාරයේ manussත්වයයි. ඒ වත්ති manussත්වය ආරක්ෂා කරගෙන ඒකෙම ඉන්නවා පන්සිල් රැකගෙන ඉන්න වෙලාවේ. කැඩෙන හැම වෙලෙම සතර අපායේ මනසට යනවා. තව මේ මිනිස්සයා පන්සිල් රැකගෙන ආමිෂ පින්කම් කරනකොට කාම සුගති සංසාරයක් හදන්න සැකසෙනවා නැත්නම් හදන. ඒ කියන්නේ manussත්යේ තව ඉහළ මට්ටම් ඒ වගේ manussත්යේ ඉහළ මට්ටම් කියන්නේ භවභෝග සම්පත් වලින් වැඩි manussත්වයක් ලැබෙන්න හේතු වෙන ඒවා. ඒ වගේම දේවත්වය. මේ දෙකට උරුම වෙන්නේ පංචශීල රැකීම හා ආමිෂ පින්කම. නමුත් දැන් බුදුහාමුදුරුවෝ සමත භාවනාවකින් බලාපොරොත්තු වෙන්නේ තවත් manussත්වයක් හෝ දේවත්වයක් නෙවෙයි. හරියට සමත භාවනා කිරීමෙන් ලැබෙන ඵලය manussත්වයේ ඉක්මවීම. ඒකට කියනවා උත්තරීතර manussත්වය. ඒ කියන්නේ බ්‍රහ්මත්වය. එහෙනම් බ්‍රහ්ම වෙන්නේ කුසලස්ස උපසම්පදා ගුණය පුරුදු කිරීම වගේම මරණාසන්න වෙලාවේ පවත්වා ගැනීම. ඒ කියන්නේ කුසලස් උපසම්පදා ගුණය මරණාසන්න වෙලාවේ කාගේ හරි පවතිනවන පවත්ත ගත්තොත් පිහිටියොත් එයාගේ උප්පත්තිය දේව උප්පත්තියකුත් නෙවෙයි මනුස්ස උප්පත්තියකුත් නෙවෙයි බ්‍රහ්ම උප්පත්තිය. උත්තරීතර මිනිසෙක් කියලා. හැබැයි සංසාරේ කෙලවර වෙන්නේ දැන් සංසාරයේ කෙලවර වෙන්න නම් සචිත්ත පරියෝධපණං කියන ගුණයෙන්. ඒකට කියනවා විදර්ශනාව. ඒක ලබා ගන්නේ විදර්ශනාව. ඒ සචිත්ත පරියෝධපණං කියන ස්වરૂපයට තණ්හාව හක් කරන ක්‍රමයට කියනවා අනාල ගුණය කියලා. නීවරණයට පච්චරණයකට ධර්මයේ සඳහන් කරනවා මුක්ති ගුණය කියලා. දැන් මෙතෙන්දී මේ පින්වතුන් ඉගෙන ගන්න ඕනේ තමන්ගේ නිවසේ ඉඳලා මෙන්න මේ ಗುಣ හත් තුනම ලබා ගන්න ක්‍රමයක්. ඒකට ක්‍රම දෙකක් තියෙනවා. සබ්බවවසා කරණම් කරය හැකි සමත භාවනාවෙන් සහ සතිපට්ඨාන භාවනාවෙන්. කුසලස උපසම්පදා කියන ගුණය ලබා ගත්තකි සමත භාවනාවෙන් සහ සතිපට්ඨාන භාවනාවෙන්. නමුත් සජිත්ත පරියෝධපණං කියන ගුණය ලබා ගන්න බෑ සමත භාවනාවෙන්. ඒක ලබා ගන්න අනිවාර්යයෙන්ම ඒකායන ක්‍රමය සතිපට්ඨාන භාවනාව. දැන් එහෙමනම් වඩා යෝග්‍ය මේ පින්වතුන්ට නිවසේ ඉඳලා පුරුදු වෙන්න පුළුවන් සතිපට්ඨාන භාවනා ක්‍රම තියද කියලා හොයන එකයි. බලන එකයි. මේ පිළිබඳව මේ පින්වතුන් උත්සාහවන්ත වෙන්න ඕනේ නැහැ. බුදුහාමුදුරුවෝ සතිපත් මහා සතිපට්ඨාන සූත්‍රයේ දේශනා කරලා තියෙනවා භාවනා ක්‍රම 21ක්. ඒ භාවනා ක්‍රම දැන් ලෝකයේ මේ යුගයේ වෙනකොට අවුරුදු 200ක ගොඩාක් ප්‍රයෝජන අරගෙන නැති බව ලෝකයේ මේ සාසනික ඉතිහාසයේ සංසන්දනයෙන් ඉගෙන ගන්න පුළුවන්. නමුත් අපේ ලංකාවේ හැර අනිකුත් ජාත්‍යන්තර මට්ටමේ අනිකුත් බෞද්ධ රටවල් දිහා බැලුවොත් බුරුමය, තායිලන්තය වගේ මීට වැඩිය ධර්මීය ගැන උනන්දුවක් දක්වන ස්වරූපයක් වර්තමානයේ තියෙනවා. ඒවැ ගුරු පරම්පරා දිහා බැලුවොත් දේශයෙන් පහසෙන් ඉගෙන ගන්න පුළුවන්. වර්තමානයේ ඵල ප්‍රයෝජන ගන්න ගිහියෝ ගිහි පින්වතුන් ඵල ප්‍රයෝජන ගන්න භාවනා ක්‍රම දෙකක් සතිපට්ඨානේ වර්තමානයේ දකින්න පුළුවන්. ඕන කෙනෙකුට බුරුමෙට ගියත් මේක දකින්න පුළුවන් තායිලන්තෙට ගියත් දකින්න. ඒ භාවනා පැවිදි අය පුරුදු වෙනවා ගිහි අය පුරුදු වෙනවා. එමනම් අන්නේ දැනුම අපිට මෙතෙන්ට ගන්න පුළුවන්. තව ලෝකෙ මිනිස්සු බෞද්ධයෝ ප්‍රයෝජනයක් ගන්න භාවනා ක්‍රම දෙකක් ගැනීම තුළ අපිටත් පුළුවන් අපේ ජීවණය ඇති කරගන්න. එහෙම භාවනා ක්‍රම දෙකක් අපි දැන් මේ දේශනා මාලාවේදී පැහැදිලි කරනවා. ගෙවල් වල කරන්න පුළුවන්. ඒ භාවනා ක්‍රම දෙකක් ඇතුළත් වෙන්නේ මහා සතිපට්ඨාන සූත්‍රයටයි. විශේෂයෙන් මෙහිම තෝරගන්න හේතුවක් මේ දිවයිනේ හුඟක් තැන් වලට මේවා පුරුදු කරලා අපි පෞද්ගලිකව ඒවෙන් ලැබුණු අත්දැකීම් හා අර ජාත්‍යන්තර මට්ටමේ ගුරුකුල ලක්ෂ සංඛ්‍යාත ගිහි පින්වතුන්ට මේවා උගන්වලා තියෙන තොරතුරුත් අනුව. එහෙනම් අපිට කරන්න පුළුවන් දෙයක් තමයි මේ කියන්නේ. මේ කරුණු ටික කිව්වේ තම තමන්ට නිවෙස් වල ඉඳලා මේ කියා දෙන භාවනා ක්‍රම දෙක පුරුදු කරන්න පුළුවන් කියන එක. ඒ ගැන විශ්වාසයක් ඇති වෙන්න. මගහරින්න නැතුව කරන්න උත්සාහ ගන්න කියන පණිවිඩය ලබා දෙන්න තමයි මේ වචන කල්පේ මම කිව්වේ. මේ භාවනා ක්‍රම දෙක බොහොම සරලයි. එකක් අපි ඉස්සෙල්ලා ඉගෙන ගන්න. දැන් අපිට ඕනේ කුමක්ද? සබ්බමාපස්ස අකරණං කියන ගුණය මුලින් ගන්න. ඒක බහුලීගත කිරීම පුරුදු කිරීම තුළ ඉබේම එනවා කුසලස් උපසම්පදා ගුණයක හොයන්න යන්න ඕනේ නැහැ. එතකොට මේ මේ භාවනා කියාදෙන මේ භාවනා ක්‍රම දෙකෙන් ඕනෑම එකක් කාලයක් පුරුදු කිරීම තුළ අනිවාර්යයෙන්ම සචිත්ත පරියෝධපණං කියන ගුණය එනවාමයි. ඒක මම නෙවෙයි කියන්නේ බුදුහාමුදුරන්ගේ දේශනාව. එතකොට මේ පින්වතුන්ට බුදුහාමුදුරෝ කෙරෙහි ශ්‍රද්ධාවක් හා ගෞරවයක් තියෙනවා මේ උගන්වන භාවනා ක්‍රම දෙකෙන් මේ පින්වතුන් බලාපොරොත්තු වෙන සංසාර විමුක්තිය ලැබෙන්න ඕනේ කවදාද? මේ ජීවිතේ නොඋනත් කවදා හරි ලැබෙන්න මේවා භාවිතා වෙනවා. ඒක නිසායින් අපි කවදා හරි ලබා ලබා දෙනවා මේකෙන් කියන එක විශ්වාස කරන්න ඕනේ බුද්ධ වචනේ අනුව. එහෙම නැතුව මේ ක්‍රමයේ මට ගැලපෙන්නේ නැහැ කියලා තම තමන්ගේ මතවාද හදාගෙන වෙන ඒවාට මාරු කර කර නිකං භාවනාව අවුල් කර ගැනීම වැඩක් නෑ. ඒකෙන් තේරුමක් වෙන්නේ නෑ. ඒක නිසා මේ සරල භාවනා ක්‍රම දෙක බලමු. දැන් මුලින්ම මේ සතිපට්ඨාන භාවනාව. සතිපට්ඨාන සූත්‍රයේ තියෙන භාවනාවල සුවිශේෂී ස්වરૂපයක් තියෙනවා. මේ භාවනාවට ගන්නව අරමුණක්. ඒක කමඨහන කියලා කියනවා. ඒතර සතිපට්ඨාන භාවනාවලට ගන්න අරමුණේ සුවිශේෂී භාවය තමයි ඒ අරමුණ වර්තමාන අරමුණ. වර්තමාන අරමුණක් වන් තේරෙන්නේ. වර්තමාන කියන්නේ අපේ අර කායික ක්‍රියාකාරීත්වය හෝ ඒ කායික ක්‍රියාකාරීත්වයේ තුලින් හටගන්න වේදනාව සිත ධම්ම. ඔන්න ඔය කියන ගුණයක් අල්ලගෙන තමයි මේ සමතහන බුදුහාමුදුරුව යොදාගෙන තියෙන්නේ. යන වර්තමානයේ කායික ක්‍රියාවක් තියෙනවා නම් අන්න ඒක බුදුහාමුදුරුව නිවන් දකින මාර්ගයක් විදිහට අපිට පැහැදිලි කරනවා. ඒතර කායික ක්‍රියා අනන්ත ප්‍රමාණයක් මේ මොහොතේ සෑම මිනිසෙක ළඟම සිදු වෙනවා. නමුත් මේ කායික ක්‍රියා සියල්ලම අපිට භාවනා අරමුණ කරගන්න බෑ. දැන් මේ වින්වතුන්ට මුලින්ම කියා දෙන්න යන්නේ පහසුම භාවනාවක් විදිහට යම්කිසි මිනිසෙක් ඇවිදිනකොට සබ්බපාපස්සා කරණං ගුණය, කුසලස් උපසම්පදා ගුණය, සචිත්ත පරියෝධපණං කියන මෙන්න මේ ගුණ තුන ලබා ගන්න ක්‍රමයක්. මේ භාවනාව එතකොට කරන්න පුළුවන් වෙන්නේ ඇවිදිනකොට විතරයි. මිනිස්සෙගේ ඉරියව් තියෙනවා තුන් හතරක්. ඒකෙන් ප්‍රධාන එකක් තමයි ඇවිදීම. ගමන් කිරීම. ඒ වගේම ඉඳගෙන ඉඳීම, හිටගෙන ඉඳීම, ඒ වගේම වැතිරිලා ඉඳීම. දැන් මේ කියා දෙන භාවනා ක්‍රමය කරන්න පුළුවන් ඇවිදිනකොට විතරයි. දැන් මේ භාවනා ක්‍රමය අහලා තියෙනවා අපි වචනේ සක්මන් භාවනා. සක්මන කියන්නේ ඇවිදිනවා කියන එහෙනම් දැන් මේ පින්වතුන්ට පුළුවන් නිවසේ තුල මිදුලේ කාර්යාලයට වැඩට යනකොට පන්සලට යනකොට ව්‍යායාමයට ඇවිදිනකොට ඕන තැනකදී මේ භාවනාව යොදාගන්න. භාවනාව කරන්න පුළුවන් වෙන්නේ එක සුදුසුකමක් තියෙන්න ඕනේ. මිනිස්සයා ඇවිදින්න ඕනේ. ඒතර ඇවිදීමයි සංසාර විමුක්තියයි අතර සම්බන්ධයක් බුද්ධ ඥානයට අහු වෙලා සාමාන්‍යයෙන් අපි හැමදාම අවිද්‍ය සංසාරයක් හදාගා මෙච්චර කල්. ඒගොල්ලන්ගේ සියලු අඩියක් ගානේ අලුත් සංසාරයක් හැදුවා අපි දන්නේ නැතුව. තව අනාගතයේ ඇවිදින අඩියක් ගානේ අපි සංසාරයක් හදමු. දැන් බුද්ධ ඥානය කියන්නේ මේ සංසාර විමුක්තිය විවිධ විදිහකට හොයාගත්තේ. එහෙනම් බුදුහාමුදුරුවෝ හොයාගෙන තියෙනවා අවබෝධ කරගෙන තියෙනවා. සම මිනිස්සෙක් ඇවිදින වෙලාවේ සංසාර විමුක්තියට පාර හදාගන්න. ආන්නේ ක්‍රමය අපි ඉස්සෙල්ලම ඉගෙන ගන්නවා. මේකට කියනවා සක්මන් භාවනාව. අහලා තියෙන ඒවා විවිධ විදිහට කරලා ඇති. ඒවා ගුරුවරුව යටතේ කරා කරනවා නම් ඒ විදිහටම කරන්න. සමහර විට ඊට වෙනස් ක්‍රමයක් මම මෙතෙන්දි පැහැදිලි කරන්න පුළුවන් වේවි. නමුත් ආධුනික අය මේ කියන ක්‍රමයෙන්ම කරගෙන යනවා. සාමාන්‍ය භාවනා මධ්‍යස්ථානවල හුඟක් තැන්වල ලංකාවේ සක්මන් භාවනාව උගන්වනවා. ඒ භාවනා මධ්‍යස්ථානවල ඒ ගුරුකුල කියා දීපු විදිහට ඒගොල්ලෝ කරන්නේ. මම මේ කියා දෙන එකයි ඒ ගුරුකුල කියා දෙන එකයි දෙකම වෙනස් දෙකක් නෙවෙයි. එකෙක් පැහැදිලි කරන ක්‍රම දෙකක් විතරයි. ඒ ගුරුවරු සමහර විට වඩා ඉක්මනින් හෝ වඩා තේරෙන්න ඉක්මනින් මේ භාවනාවට ශ්‍රාවකයා හුරු කරගන්න ඒකේ විවිධ මට්ටම් වලින් ඒක තියාදෙන්න පුළුවන්. නමුත් කවුරු කරත් කරන්න තියෙන්නේ එකම සක්මන් භාවනාව. අවසානයේ කවදා හරි ඒ එකම දැනට ආයිති. මොකද්ද දැන? සබ්බපාපස්ස අකරණං ගුණය ලැබීම හා කුසලස්ස උපසම්පදා ගුණය ලැබීම හා සජිත්ත පරියෝධපණං ගුණය ලැබීම. දැන් ඒක නිසාවෙන් අර වෙන තැන්වල පුරුදු වෙච්ච පින්වතුන් අපි ඉගෙනගත්තේ ක්‍රමය මේක නෙවෙයිනේ කියලා බොරුවට හිතන්න යන්න එපා. මේකම තමයි ඉගෙනගත්තේ ක්‍රමය. මේ පින්වතුන්ට තේරුම් ගන්න බැරි වෙන එක වෙන්න පුළුවන්. නමුත් මේකත් එක්ක සංසන්දනය කරලා ඒ කරගෙන යන්නේකම කරන්න. මේක වැරදි අරක හරි කියන මතයකට යන්න එපා. දැන් අපි බලමු මෙහි සිද්ධාන්ත වශයෙන් දැනගන්න ඕනේ මොනවද? මේ භාවනාව සාර්ථක කරගන්න. සක්මන් භාවනාව සාර්ථක කරගන්න සිද්ධාන්ත වශයෙන් දැනගන්න ඕනේ මොනවද? පළවෙනි දේ තමයි ඇවිදීම සිදුවෙන වෙලාවේ අපි වාරේ හරි කොහේ හරි ඇවිදින වෙලාවක මිනිස්සේ ඒ ඉරියව්වේ ඇවිදින ඉරියව්වේ තව අපිට මිනිස්සෙකුට පවත්වගෙන යන්න පුළුවන් ඉරියව් තුනක් තියෙනවා. ඉඳගෙන ඉඳීම එක ඉරියව්වක්. හිටගෙන ඉඳීම එක ඉරියව්වක්. ඉරියව්වක්. අනික් ඉරියව්ව තමයි වැතිරිලා ඉඳීම, නිදාගෙන ඉඳීම. දැන් ඇවිදින වෙලාවේ අනිකුත් ඉරියව් තුනේදී අපේ වෙනස්කම් ගැන අපි සැලකිලිමත් වෙන්න දැන් උදාහරණයක් විදිහට පොළවේ අපි ඇවිදිනකොට ඒ පොළවේ ඇවිදීමට අපිට උදව් වෙන්නේ manussත්වයේම උප්පත්තියෙන් ලැබිච්ච දෙපා දෙකයි. කකුල් දෙක. එතකොට මේ කකුල් දෙක නැත්නම් අපිට ඇවිදින්න බෑ. ඒක ඉස්සෙල්ලම දැනගන්න. ඒ නොසලකා හරින්න ඕන එකක් නෙමෙයි මේ කියන්නේ. ඒ ඉස්සෙල්ලම දැනගන්න ඕනේ නැතුව මේ ත්‍රිපිටකේ නෙමෙයි. සක්මන් භාවනාව කරන්න නම් කකුල් දෙකෙන් අපි ඇවිදිනවා කියන එක. වෙන දැනුම ඕනේ නැහැ මේක. වෙන තමන්ගේ ඉගෙනගත්ත දෙයක් ඕනේ නැහැ. කකුල් දෙකෙන් අපි ඇවිදිනවා. ඒතර අපි කකුල් දෙක නම් කරගෙන ඉන්නවා හඳුනා ගන්න ලේසි වෙන්න පොදුවේ වම් කකුලා දකුණු කකුල. ඒතර අපිට ඇවිදින්න තියෙන කකුල් දෙකක් අපි ඒක හඳුන්වනවා ලේසියට වමහා දකුණ කියලා. වම් කකුල සහ දකුණු කකුල. දැන් මේ පින්වතුන් මහ පොළොවේ හිටගෙන ඉන්න එක ඉරියව්ව. පොළොවේ හිටගෙන ඉන්න එක ඉරියව්ව. ඇවිදින එකත් හිටගෙන කරන වැඩක්. ඉඳගෙන කරන වැඩක් නෙවෙයි. නිදාගෙන කරන වැඩක් නෙවෙයි. දැන් මම මෙහෙම ප්‍රශ්නයක් අහුවොත් යමෙක් හිටගෙන ඉඳීමයි ඇවිදීමයි අතර තියෙන වෙනස මොකක්ද? වෙනස මෙන්න මේකයි. හිටගෙන ඉන්නකොට අපේ කකුල් දෙකම වම් කකුලේ යටිපල්ලත් පොළවේ වැදිලා දකුණු කකුලේ යටිපල්ලත් පොළවේ වැදිලා. ඔහොම තමයි අපි හිටගෙන ඉන්නේ. නමුත් ඇවිදිනකොට තියෙන සුවිශේෂී ගුණය තමයි වම් කකුලේ යටිපල්ල පොළවේ වැදිලා තියෙනවා නම් දකුණු කකුලේ යටිපල්ල උඩ පොළවෙන් උඩ. මේ ගුණය අපේ ඇවිදීම තුළ හැමදාම දකිනවා. කොහේ ඇවිද්දත් ওই ගුණය තියෙනවා. එහෙම නැතුව ඇවිදිනවා නම් පැන පැන යන සතෙක් වෙනවා. දැන් අපි මේ සාමාන්‍ය ඇවිදීම වම් කකුල පොළවේ වැදිලා තියෙනකොට දකුණු කකුල පොළවෙන් උඩයි. දැන් මෙන්න මෙතන බුද්ධ ඥාණයට අහු වෙනවා වර්තමානයක් හොයාගන්න පුළුවන්. කායික ක්‍රියාවක වර්තමානයක් හොයාගන්න පුළුවන්. මොකද්ද වර්තමානය? වම් කකුල පොළවේ වැදිලා කියන එක ඒ වැදිච්ච තැන ඒ මොහොතේ සතිමත් වීම වර්තමානයි. බුදුහාමුදුරුවෝ හොයාගත්තේ වර්තමාන. දකුණු කකුලේ යටිපල්ල පොළවේ වදින වෙලාවේ ඒක ගැන දැනුවත් වුණොත් සතිමත් වුණොත් එතන වර්තමානයි. එහෙනම් සක්මන් භාවනාව ඔය සබ්බපාපස්ස අකරණං ගුණේ ඉන්නේ කුසලස් උපසම්පදා ගුණේ ඉන්නේ සචිත්ත පරියෝධපණං ගුණේ ඉන්නේ. ඔන්නේ සිද්ධාන්තයට අනුව වෙන කිසි දෙයක් මෙතන නෑ. මොකද්ද සිද්ධාන්තය? වම් කකුල පොළවේ වදිනකොට ඒ මොහොතේ සතිමත් වෙන්න දක්ෂතාවයයි. දැන් දකුණු කකුල පොළවේ වදිනකොට ඒ දකුණු කකුල පොළවේ වදින මොහොතේ සතිමත් වෙන්න තියෙන දක්ෂතාවය. සැබෑවටම ගත්තොත් වම් කකුල පොළවේ වදිනකොටම සතිමත් වෙන්න පුළුවන් නම් එතන තියෙන සචිත්ත පරියෝධපණං ගුණයයි. නමුත් එහෙම බෑ අපිට. එකපාරට අපිට මේ විදිහට කරන්න බෑ. පුරුදු වෙන්න ඕන. එහෙනම් පුරුදු වෙනවා කියන්නේ මේ පින්වතුන් උත්සාහ ගන්න ඕනේ, පුහුණු වෙන්න ඕනේ ඇවිදිනකොට වම් කකුල පොළවේ තියෙනකොට ඒ ගැන අවධානය තියන්න. ඒ අවධානය තියනවා කියන්නේ හිතලා ඇවිදීමක් නෙවෙයි. වරද්ද ගන්න බෑ. අපිට වරදින්නේ මේ බුදුහාමුදුරුවෝ කියන පණිවිඩය වරදවා තේරුම් ගැනීමයි. අපි සක්මන් භාවනාව පුරුදු වෙන්න කරපුවා කරන්න පුරුදු වෙන්න ගියාම කරන ලොකුම වැරද්ද තමයි හිතලා ඇවිදින්න යනවා. ඒ කියන්නේ හිතලා ඇවිදින්න යනවා. ඒක භාවනාවක් නෙවෙයි. ඔයගොල්ලෝ හිතලාමයි බණ අහන්නේ. හිතලාමයි ගෙදර දොරේ වැඩ කරන්නේ. හිතලාමයි අනිකුත් රැකියාවල් කරන්නේ. ඉතින් හිතලා ඇවිද්දා කියන එක භාවනාවක් නෙවෙයි. මේක වෙනස් එකක්. හිතලා ඇවිද්දා කියලා මොකක්වත් වෙන්නේ. සංසාරයක් හැදෙනවා. හිතලා හුඟක් ඇවිද හිතලා ඇවිද්දා වෙන්නේ වයසට යනකම්. සාමාන්‍ය ඕන දෙයක් කරලා යන්නේ වයසටනේ. හිතලා ඇවිද්දත් වෙන්නේ වයසට යනක විතරයි. සතිපට්ඨානයක් වැඩෙන්නේ නැහැ. භාවනාවක් වැඩෙන්නේ නැහැ. බුදුහාමුදුරන්ට ඕනේ ಗುಣ ලැබෙන්නේ කියලා. ඊළඟට දැන් අපිට ඇවිදින්න පුළුවන් තව දෙයක්. එක විදිහක් තමයි දැන් මෙච්චර කල් මේ පින්වතුන්ටත් ආభాසයක් තියෙනවා ඇවිදිනකොට මේ වම් කකුලයි දකුණු කකුලයි ගැන ඇවිදීමේදී එක එක ක්‍රියාකාරකම් කරලා තියෙනවා පාසල් වලදී ඔය සරම්භ ක්‍රීඩාවලදී වම දකුණ කියලා අපි තාලයකට අඩිය තියෙනවා හැමෝම එක වෙලාවක අඩිය තියන්න තාලයක් හදාගන්න ඒක බෙරේක තාලයක් වෙන්න පුළුවන් නැත්නම් කාගේ හරි නියෝගයකට එන කාලයක් වෙන්න පුළුවන්. එතකොට මේ නියෝගයට අනුව කකුල තියෙනවා. ඒක කාලයට අඩුයි දිනවා. ඒකත් සක්මන් භාවනාව නෙවෙයි. එතකොට දැන් සීතලා අඩිය තිබ්බත් සක්මන් භාවනාව නෙවෙයි. කාලයකට අඩිය තිබ්බත් භාවනාවක් නෙවෙයි. කොයිට වෙනස් එකක් භාවනාව. දැන් කාලයකට අඩිය තියෙන්න හෝ හිතලා අඩිය තියනවා කියන්නේ අපි කරන වැඩක්. දැන් මෙතෙන්දී ඕන මේ පින්වතුන් නිකම්ම ඇවිදින්න. මේක පුරුදු වෙන්න ලේසියෙන්ම ගෙදර වුණත් කමන්නේ ගේ වැඳසාලේක හරි ශාලේක කොරිඩෝවක මිදුලේ නිකම්ම ඇවිදින්න එහාට මෙහාට. ඒක උත්සාහයෙන් ඇවිදිනවා කියන එක පොඩ්ඩක් අහක් කරන්න. මං සක්මන් කරන්න බලන්නේ හොඳට හරියට සක්මන් කරන්න ඕනේ කියලා ඇවිදින්න එපා. හරියට සක්මන් කරන්න ඕනේ කියලා ඇවිද්දොත් තවත් තාලයකට ඇවිදීමක් හෝ හිතලා ඇවිදීමක්. තේරුණා නේද? නිදහසේ, નિરાයාසයෙන් ඇවිදින විදියට සරලව ඇවිදින්න. ඇවිදිනකොට සක්මන් භාවනා පුරුදු වෙන ආධුනිකයාට බොහොම ප්‍රයෝජනවත් වෙනවා. මේ ඇවිදීමත් එක්ක අපේ අත් දෙක වැනෙනවා. සක්මන් භාවනාව පුරුදු වෙන කෙනා ආධුනිකයා මුල් පුළුවන් නම් මුලින් අත් දෙක එකට වැනෙන්නේ නැති වෙන්න ඉස්සරහට හෝ පිටිපස්සට කියලා අත් දෙක පටලව ගන්න. ඒතකොට ඔයනින්නේ. ඒක පහසුවක් වෙනවා. හැබැයි මේක පුරුදු වුණාම එහෙම ඕනේ මේ පුරුදු වෙන්න විතරයි මේක ඕනේ. දැන් අත් දෙක ඉස්සරහට හරි පිටිපස්සට හරි පටලවගෙන අපි නිකන් ඇවිදිනවා. ඇවිදින ගමන් මෙන්න මේ උපදේශ පිළිපදින්න ඕනේ. වම් කකුල පොළවේ වදිනකොට එන්නේ තෙන්ට සිහි කල්පනාව යවන්න ඕනේ. දැන් මේක ඉගෙන ගත යුතු දෙයක්. සිහි කල්පනාව යවනවා පවත්වන්න ඕනේ එතන සිහි කල්පනාව පවත්නවා කියන්නේ වම් කකුල පොළවේ වදින එක ගැන දැනෙන තොරතුරු ටික ගන්න වගේ මහන්සි වෙන්න. තේරුණානේ? දැන් අපිට උදාහරණයක් විදිහට අ මොනවා හරි දෙයක් දැන් ඇනුනම ධනිස්සය ඇනුනනම් ධනිස්ස ගැන අවධානයටපත් වෙනවා. ඇනුනින්දා. දැන් යටිපතුලත් පොළවේ ඇනෙනවා නේද ඇවිදිනකොට. ඒ ඇනෙන වෙලාවේදී අවධානයටපත් වෙන්න. මේක තමයි ඉගෙන ගන්න ඕනේදී. කර ඒකට ලේසි වෙන්න එකපාරට බැරි හින්දා ඕන හුඟා ගුරුකුලවල භාවනා ගුරුකුලවල ගුරුවරු ප්‍රයෝජනයට ගන්නවා මේක වචනෙන් මෙනෙහි කරන්න අරමුණක් විදියට. මේක පස්සේ හැලෙයි. ඕන්නේ නැහැ. නමුත් ආධුනිකයා කරන්නේ. වම් කකුල පොළවේ වදිනකොට වම කියලා සිහි කරන්න. වම කියලා සිහි කිරීම නෙමෙයි භාවනාව. වම් කකුලයි පොළොවයි වදින එකට සතිය පැවැත්වීමයි භාවනාව. සතිය බව පවත්ත ගන්න බැරි හින්දා අපි සිහි කරනවා. වම් කකුල පොළවේ වදිනකොට වම කියලා. දකුණු කකුල පොළවේ වදිනකොට දකුණු. දැන් මෙන්න මෙහිම සීගරවත් හරියට වම් කකුල පොළවේ වදිනකොටම සතියට ග්‍රහණය වුණොත් එතන තියෙන ගුණය සචිත්ත පරියෝධපණං ගුණයයි. තේරුණානේ? එහෙනම් ඒ ගුණේ එනකොට තව ගුණ කීයක් එතන උපදිලා ඉවරද? සබ්බවාපස්සා කරණං ගුණේ තියෙන්නත් ඕනේ එතන. කුසලස් උපසම්පදා ගුණේ තියෙන්න ඕනේ. හැබැයි වංග අකුල පොළවේ වදිනකොට විතරයි. වැදිලා අහක් වෙච්ච හැටිම අරගුණ නැහැ. මොකක්වත්. දැන් අපි ඉස්සෙල්ලා ඔන්නතෙන්ට පුරුදු වෙන්න. වම කියලා සිහි කරන්න ඕනේ. වම කියලා සිහි කරනවා වම් කකුල පොළවේ වදිනකොට. දකුණ කියලා සිහි කරනවා දකුණු කකුල පොළවේ වදිනකොට. මෙතෙන්දී තව දෙයක් මතක තියාගන්න ඕනේ. මෙන්න මේ වැරද්ද කරනකොට ඔය කියන ගුණ නෑ. වම් කකුල පොළවේ වදින්න පෙරවම කියලා සිහි කරාට ওই ගුණේ නෑ. තේරෙනව නේද? ඒතර පෙර කියන්නේ වම් කකුල පොළවේ වදින්න ඉස්සෙල්ලා කොච්චර කාලයකට තේන්න කලින් හිතලා අඩිය තියන්න පුළුවන්. ඒ හිතලා අඩිය තියෙන එක තාලෙට අඩිය තිබීම. තේරෙනවනේ? තාලෙට කියන්නේ මෙහෙම මං අඩිය තියන්න ඕනේ කියලා හිතන එක. ඒක භාවනාවක් නෙවෙයි. નિરાයාසෙන් අඩිය වැදෙන එක ඒ මොහොතේ වදින මොහොතේ සතිමත් වීමයි සක්මන් භාවනාව. මේ ගැන මේ නැවත නැවත අහලා හරි තේරුම් අරගෙන කරලා වරද්දගෙන හරි ආය ආය කරා. මේකයි මේ කියන කතාව කියලා හඳුනගන්න. ඒතර වං කකුලේ පොළවේ වදිනකොටම අවධානයට ලක් වුණාම එතන තියෙන්නේ භාවනාව. වං කකුල පොළවේ වදින්න පෙර අවධානයට ලක් වුණාම භාවනාවක් නැහැ. වං කකුල පොළවේ වැදුනට පස්සේ අවධානයට ලක් වුණා භාවනාවක් නැහැ. ඒතර වර්තමානයේ එකයි තියෙන්නේ. වර්තමානයේ එකන වම් කකුල පොළවේ වදින වෙලාවයි. වැදුනට පස්සෙත් තියෙන්නේ වර්තමානයක් නෙවෙයි අතීතයක්. වදින්න පෙර තියෙන්නේ අනාගතය. තේරුණා නේද? බුදුහාමුදුරන්ට ඕනේ වර්තමාන කායික ක්‍රියාවක්. දැන් තේරෙන්න ඕනේ මේ අපි ඇවිදිනකොට බුදුහාමුදුරුවෝ හෙව්වේ වර්තමාන අරමුණ මොකක්ද? එන්නේ ක්‍රමය වම් කකුල පොළවේ වදිනකොට වම කියලා සීකරණ එක ඒකට අවධානයටපත් වීම දකුණු කකුල පොළවේ වදිනකොට දකුණ කියලා අවධානයටපත් වීම මේ දෙක කරලා ඇවිදින්න පුළුවන් නම් එතන තියෙන්නේ සතර සතිපට්ඨානයේ වැඩිම එතන තියෙන්නේ සතර සතිපට්ඨානයේ වැඩිම කවුරුන් නොහිතුවට ඔය කරන භාවනාවෙන් බුදුහාමුදුරුවෝ දන්නවා බුදුහාමුදුරුවෝ පෙන්නලා තියෙනවා බුදුහාමුදුරුව අවබෝධ කරගලා තියෙනවා මේ සංසාරගත සත්‍යයට නිවන් දකින්න ඒකායන ක්‍රමයක්. අපි හොයන්නේ නිවන් දකින්න විවිධ ක්‍රම. ඒක තම තමන්ට ඕන ක්‍රමයි. එහෙනම් කණ්ඩායම හදාගත්තේ ක්‍රමයි. ඒ කණ්ඩායම හදාගත්තේ කණ්ඩායම විසින් පනෝගත්තේ නිවනට ක්‍රමය. බුදුහාමුදුරුවෝ රුදෙන්නේ බුදුහාමුදුරුවෝ අවබෝධගත කරගත්තේ නිවනට යන ක්‍රමය. එහෙනම් අපිත් අපි හැමදෙනාම මේ ජීවිතයෙන් මහන්සි වුණා නිවන් දකින්න. වෙනස තියෙන්නේ ඒ මහන්සි වෙන්නේ තම තමන් විසින් හදාගත්ත නිවනකට යන්නයි. ඒක සැබෑ නිවන නෙවෙයි. සැබෑ නිවන දන්නේ බුදුහාමුදුරුවෝ. තර බුදුහාමුදුරුවෝ දන්න අවබෝධ කරගත්ත නිවනට යන ක්‍රමයක් තමයි මම කියන්නේ. මේක අඩි දෙකක් සක්මන් කරලා ලබා ගන්න පුළුවන් එකක් නෙවෙයි. නිවසේදී මේ බින්වතුන් ඉස්සෙල්ලා කොහොරාගත්ත කාලයක පැය කාලක් පැය භාගයක් විනාඩි 20ක් ওই වගේ සුළු කාලයක් වුණාට කමක් නැහැ. මිදුලේ හරි ගේ ඇතුලේ හරි පහසෙන් මෙහෙම සක්මන් කරන්න. වඩාත් තව ගේ ඇතුළක ඉඩක් තියෙන කෙනෙකුට වඩාත් මේ සක්මන සාර්ථක කරගන්න උපක්‍රමයකුත් මම කියා දෙනවා. ඒ උපක්‍රමය තමයි අර පැරණි කාලේ අපේ රටේ භාවිතා කරා ලනු පැදුර දැනටත් තියෙනවා. ඒ ලනු පැදුරක වෙනස්ලා ඒ අවශ්‍ය ඉඩ ප්‍රමාණය ටයිල් පොලොට වැඩිය බොහොම වටිනවා එතකොට. ඒ ලනු පැදුර උද සක්මන් කරන්න. එතකොට මේ වර්තමානයේ අහුවෙන්න ප්‍රමාණය වැඩි කරගන්න පුළුවන්. ඒ කියන්නේ ලේසියෙන් වර්තමාන අරමුණට යන්න පුළුවන්. ඒකට හේතුව තමයි පොළවේ ස්පර්ශයයි පොළව යටිපතලට ස්පර්ශ වෙන වෙලාවයි මේ වර්තමානයේ තියෙන්නේ. ඒතකොට ස්පර්ශය හඳුනා ගැනීමට ලනුපදිරේ හැකියාවක් වැඩි. සිමෙන්ති පොළවක හෝ ටයිල් පොළවක අඩු. ඊට අමතරව මේ සක්මන් කිරීම තුළ ශාරීරික වශයෙන් උත් වාසියක් තියෙනවා ලඳු පැදුර තුළ. නිරෝගී කමට උදව්වක් වෙනවා. තව විදිහකින් නිවන් දැකීම කොහොම වුණාද? සමහන්ට ලෙඩ රෝග ටිකක් අඩු කරගන්න පුළුවන්. ලනුපදුරට සක්මල්. වඩාත්ම සාර්ථකයි කියලා ධර්මයේ තියෙන්නේ. වර්තමානයේ ගුරුකුල වලින් කියන්නේ භාවනා පිළිබඳව අධ්‍යයනය කරපු වර්තමාන ගුරුවරු කියන්නේ වඩාත් සාර්ථකයි සිහින් වැලි. පිටිවැල්ල නෙවෙයි තරමක් දුරට වැලි සහිත සක්මන් මල්ල. ඒකට ඒ වගේ ඒවත් මේ පින්වතුන්ට පන්සල් වලට එහෙම ගියාම ඒ පන්සල් භූමියක තියෙන සක්මන් මලු නැති වුණාට ඕන පන්සලක චෛත්‍ය මලුව ගත්තාම බෝ මලුව ගත්තාම විහාර මලුව ගත්තාම අර සුදු වැලි දාපු මලුවක් තියෙනවා. ඒ තැන සක්මන් භාවනාව පුරුදු වෙන බොහොම හොඳ තැන. තේරුණා නේද? නිවසේ Tamanට ඕන නම් මිදුලේ ඒ විදිහේ සකස් කරගෙන හෝ මේක පුරුදු වෙන්න පුළුවන්. දැන් ඒ විදිහට සක්මන් කරනකොට දැන් මේ පින්වතුන් ඉස්සෙල්ලා දවසකට විනාඩි කිහිපයක් තෝරගෙන අනික් වැඩවලින් නිදහස් වෙලා සක්මන් භාවනා කරන්නේ. එතකොට වම් කකුල ගැන අවධානයක් තියෙනවා, දකුණු කකුල ගැන අවධානයක් තියෙනවා. ඇස් අරගෙන මේ භාවනාව කරන්නේ. ඇස් අරගෙන ඉන්නකොට අපි ඇවිදිනකොට ඇස් අරගෙන සාමාන්‍යයෙන් වටපිට බලනවා. ඉදිරිය හුඟා කෙලින් ඈත බලනවා. නමුත් පුරුදු වෙනකොට සක්මන් භාවනාව ඇස් වල මට්ටම තියාගන්න තමාගේ උසෙන් එකක් පමණ පොළොව ඉදිරියට. ඒ කියන්නේ අඩි 6ක් විතර ඉස්සරහ බලාගෙන අඩවන් වූ ඇස් වලින් පටන් ගන්න. ඒක තමයි සාර්ථක පුහුණුවකට එක හේතුවක්. ඈතම බලාගෙන සක්මන් කරන්න එපා. ඊළඟට තව මෙතෙන්දී වැදගත් දෙයක් තියෙනවා. දැන් ආධුනිකයේ සක්මන් භාවනාව පුරුදු වෙනකොට සෙරෙප්පු දාගෙන සක්මන් කරන්නේ සක්මන සාර්ථකම සෙරෙප්පු නැතුව කරන වෙලාවල්. එහින්ද සෙරෙප්පු භාවිතයක් නැතුව ඔයගොල්ලෝ නිවසේදී මිදුලේදී ගේ තුලදී සක්මන් කරන්න පුරුදු වෙන්න. නමුත් මේක නිවසට සීමා කරන්න එපා. ඊළඟට ඒ සක්මන් භාවනාවම කඩේකට යනකොට, බස් එකට යනකොට, පාරේ ඇවිදිනකොට වෙන තැන්වලදී හැකි තරම් කරන්න බලන්න. ඒ කරන්න බලනකොට ඒ නිවසෙන් පිට ඇවිදිනකොට අපිට වර්තමානයේ කිසි කෙනෙකුට මා හිතන්නේ බෑ තෙරපු නැතුව ඇවිදින්න. අද තියෙන පරිසර සාධක අනුව ඒ தත්ත්වය අපිට උදා වෙලා හමාරයි. ඒක වෙනස් කරන්න එපා. නමුත් පාරක ඇවිදිනකොට සෙරෙප්පු දාගෙන ගියාට කමක් නැහැ. ඒත් මේ භාවනාවේ අරමුණ ගන්න පුළුවන් වම් කකුල පොළවේ ස්පර්ශ වීමනේ ගන්න ඕනේ. මේ මොහොතනේ අපිට ඕනේ සතිමත් වෙන්න. එතකොට පොළොව වෙනුවට සෙරෙප්පුව සෙරෙප්පු දෙක පොළොව කරපුවාම ප්‍රශ්න ඉවර වෙනවා. හැබැයි එහෙම පුරුදු වෙන්න ඉස්සෙල්ල සෙරෙප්පු නැතුව පුරුදු වෙලා ඉන්න ඕනේ. ඒකෙන් මං කියා දෙන්න ගියේ මුලින් ආධුනිකයා මේ භාවනාව සෙරෙප්පු නැතුව පුරුදු වෙන්න. ටිකක් කල් කරනකොට සෙරෙප්පු දාගෙනත් මේක, සපත්තු දාගෙනත් මේක කරන්න පුළුවන් කියන කතාව. තේරුණා නේද? එතකොට ඒ විදිහට තමයි අපි ඉදිරියේදී මේ භාවනාව දියුණු කරගන්න ඕනේ. එතකොට දවසක කාලයක් දවසකට පැය භාගයක් විතර මේ දේ අරගෙන පුහුණු කිරීම තුළ කාලයක් යනකොට මේ පින්වතුන්ට වම් කකුල පොළොව වදින වර්තමානයේ තුල ආයාසයෙන් තොරව નિરાයාසයෙන් සතිය පිහිටන කාලයක් ඒවි. මේ පුරුද්දේ අවසාන බලාපොරොත්තු ඒකයි. නැතුව මේ බොරු මේ භාවනා කරලා මේ සතිපට්ඨාන භාවනා කරලා තම තමන් හැදුවොත් මට මේකෙන් අමුතු ඥානයක් ලැබෙනවා කියලා මට අමුතු දේවල් පේන්න පටන් ගන්නවා කියලා මේ භාවනා කරන්න කරන්න අමුතු විදිහට මට මේ හිතවිලි එනවා කියලා නැත්නම් මොනවා හරි විශේෂ දැක්මක් එනවා කියලා මේ එකක්වත් භාවනා ප්‍රතිඵල නෙමෙයි. ඒවා මිනිස්සු අදාගත්තේ තම තමන් අදාගත්ත මතවාද විතර. බුදුහාමුදුරන්ට ඕනේ කිසි දෙයක් නෙවෙයි. දැන් මේ පින්වතුන්ට මම ඉලක්කයක් දෙනවා මෙන්න මේ ඉලක්කයට යන්න හැකි ඉක්මනින්. මොකක්ද ඉලක්කය? පුරුදු වෙන්න සක්මන් භාවනාව කියා දීපු ආකාරයට මේ පින්වතුන් දිනනවා નિરાයාසයෙන් අඩියක් තියෙන මොහොතක හිතලා නැතුව සිහියට එනවා නම් අන්න එතන තැන. මෙන්න මෙතෙන්ට යන්න බලන්න. නැතුව තමන්ට ලැබෙන ඥානය හෝ ලැබෙන පින හෝ ලැබෙන සම්පත් හෝ 아무තු දේවල් හේවුවොත් පරිේශනයක් විතරයි. සක්ම භාවනාවේ මේ මං කියන ඉලක්කයට යන්න බලන්න. මොකද්ද? කාලයක් පුරුදු වෙනකොට මේ වින්වතුන් නිකන් ඇවිද්දා තමන්ගේ මහන්සියක් නැතුව තමන්ගේ වෙහෙසක් නැතුව નિરાයාසයෙන් අඩිය මේ මොළවේ තියෙන අඩියට සතිමත් වේවි. ආන්න ඒක තමයි ඕක. දැන් කාර්යාලයක වුණත් මේක පුරුදු වෙන්න බලන්න ඕනේ. කාර්යාලය කියන්නේ කාර්යාලයක වුණා සෑහෙන දුරක් අපි ඒකට වැඩ කිරීම සඳහා යනවා. ඒ වැඩ කිරීමට ගමන් කරන ඕනම තැනක මේක කරන්න පුළුවන්. හැබැයි මුලින් පුරුදු වෙලා තියෙන්න ඕනේ. ඉතින් සක්මන් භාවනාව ගැන ওই ටිකයි වැදගත් වෙන්නේ. මේක කරන්න පුරුදු වෙන්න. හැමෝම නිවසේදී කරන්න පුළුවන් දෙයක් විදිහටයි මේක තියෙන්නේ. ලෝකේ පෙන්නලා තියෙන වර්තමාන ගුරුවරු ලක්ෂ ගණන් අපේ රටේ නැතුවට විවිධ රටවල් වල මධ්‍යස්ථාන හදලා මේ සක්මන් භාවනාව පුරුදු කරලා මේවෙන් ප්‍රයෝජන අරන් තියෙනවා ප්‍රතිඵල අරන් තියෙනවා. හැබැයි ප්‍රතිඵල ඔයගොල්ලෝ හිතන ප්‍රතිඵලයක් නෙමෙයි බුදුහාමුදුරුව අවබෝධ කරගත්ත ප්‍රතිඵල. අපි හිතන ප්‍රතිඵල මේකකින්වත් ලැබෙන්නේ නැහැ. තම තමන් හිතන විදිහේ නිවනක් මේකෙන් ලැබෙන්නේ නැහැ. මොකද තමන් හිතලා තියෙන නිවන තමන් හිතලා තියෙන නිවන බුදුහාමුදුරුවෝ පෙන්වන නිවනක් නෙවෙයි. ඒක නිසා මේ සක්මන් භාවනාවෙන් ඔයගොල්ලෝ දෙන හිතන විදිහේ දෙයක් නෙවෙයි ලැබෙන්නේ. ලැබෙන්නේ අර මං කියපු කාරණා තුනයි පිළිවෙලින්. මොනවද? මුලින් සක්මන් කරනකොටම සබ්බ පාපස්සා කරණං ගුණේ එනවා. වම් කකුලයි දකුණු කකුලයි ගැන අවධානය තියාගෙන අවධානය කඩා ගන්න නැතුව විනාඩි 5ක් ඇවිද්දද ඒ විනාඩි 5 කරපු සක්මන් භාවනාව තුළ සබ්බපපස්සකරණං ගුණය නම් පැහැදිලිවම තියෙනවා. හැබැයි මුලදී ආධිනක මට්ටමින් පටන් ගත්තට ඒ විනාඩි 5 තුළ කුසලස් උපසම්පදා ගුණය නම් නැහැ. දෛනිකෝ ටික ටික මේක පුරුදු පුහුණු කිරීම තුළ කවදා හරි කුසලස් උපසම්පදා ගුණය ලැබෙනවා. වෙන කිසිම උපසදයක් නැතුව වෙන කිසිම වෙනස් කිරීමක් නැතුව ඒ භාවනාව තව කාලයක් සක්මන කරොත් අනිවාර්යෙන් ලැබෙන ගුණයක් තමයි සචිත්ත පරියෝධපණං ගුණය. ඒතර සචිත්ත පරියෝධපණං ගුණය තියෙනකොට ඒ ගුණය ලැබෙනකොට එයාගේ නීවරණ යටපත් වෙච්ච වෙලාවක් අනිවාර්යෙන් කුසල සුපරම්පදා ගුණය තියෙනවා. ඒ වගේම ඒ ඒ සචිත්ත පරියෝධපණං ගුණය ලැබෙනකොට සංසාරය හදන්න නැති වෙලාව. එහෙනම් නමුත් සක්මන් කරන භාවනාවක් කරන භාවනාවක් කරාට භාවනා කරන කෙනෙක් නෑ. දැන් අපි පටන් ගන්නෙ භාවනාව කරන කෙනෙක් ඉන්නවා. පුහුණු වෙන්නේ ඉන්නවා. සචිත්තවරි යෝධපණංගුණේට එනකොට ඇවිදින කෙනෙක් අපි දකිනවා එයාට තේරෙන්නේ එයාට එයා ඇවිදින භාවනා කරන කෙනාට තේරෙන්නේ නැහැ මං ඇවිදිනවා. එයාට තේරෙන්නේ සිහි කල්පනාවක් තියෙනවා ඒ සිහි කල්පනාවට අහු වෙන ක්‍රියාවක් තියෙනවා කායි. තේරුණා නේද? ඔන්න ඔය තැන තමයි සචිත්ත පරියෝධපණං ගුණේ තියෙන්නේ. අපිට ඒක ආවට ඉච්චර වටින දෙයක් කියලා තේරෙන්නේ අපේ තියෙන සංසාර ගතිය. නමුත් ඒක බහුලීගත වීම තුල හැමදාම කිරීම තුල බුදුහාමුදුරන්ට තේරුණ විදිහට අපිට එහි වටිනාකමක් තියෙනවා. අන්න ඒක තමයි බහුලීගත කරන්න කියන්නේ භාවනාව. ಗುಣ ලැබෙන්න පුළුවන් භාවනාවෙන් Taman හිතාගෙන ඉන්න මත අනුව තේරෙන ප්‍රමාණය වෙනස් වෙනවා. දැන් ඊළඟට මේ පින්වතුන්ට මේ අද දවසේ දේශනාවට කාල වේලා ඉක්ම යන නිසා තව එක දෙයක් මතක් කරලා දෙනවා. ලංකාව තුල අපේ අතීත ලංකාව දිහා බැලුවම අතීතයේ තිබිච්ච ශාසනය දිහා බැලුවම අපේ අතීත මුතුන් මිත්ත දිහා බැලුවම මේ සක්මන් භාවනාවේ වැඩිම ප්‍රයෝජනයක් මේ දක්වා අපේ බුද්ධ ශාසනයේ ප්‍රයෝජන අරන් තින්නේ ලංකාවයි. වර්තමානයේ නෙවෙයි අතීතයයි. ඒක ඔප්පු වෙන්නේ බුරුම රටේදී අද ඕනම ගුරුකුලයකින් ඇහුවොත් කවුරු හරි ගිහිල්ලා ඔයගොල්ලෝ මේ මේ භාවනාව පටන් ගත්තේ බුරුම රටේ කොයි කාලෙද කියලා හැමෝම පැහැදිලි කරන්නේ එහෙත් සක්මන් මළු එහෙම ගොඩාක් කියනවා. ඒගොල්ලෝ කියන්නේ අපි එක්ක සිතුල් පව්යෙන් මේක ගෙනාවා. සිතුල් පව්ව තියෙන්නේ ලංකාවේ. එහෙනම් අපි මේ ටික ඉගෙනගෙන තියෙන්නේ වෙන තැනකින්. අපි ලොකු ආරණ්‍යයක්. මේ සම්ප්‍රදායයි අපි මේ භාවිත කරන්නේ. ඒ කියන්නේ ලංකාවේ තියෙන සිතුල් පවුව ගත්තත්, නිඹුලාගල ගත්තත්, අද නටමුන් වෙලා තියෙන වෙන විහාර ගත්තත්, රහතන් වහන්සේලා වැඩි හිටියේ වැඩියෙන් වැඩ හිටිය තැන් ගත්තොත් වැඩියෙන් තියෙන සක්මම්මයි. එහෙනම් එහා ඒ හාමුදුරුවෝ රහත් උනේ කොහොමද? සක්මම් භාවනාව වැඩියෙන්. බුදුහාමුදුරගේ කාලේ වැඩිම පිරිසක් කරලා තියෙන භාවනාව සක්මම් භාවනාව. හැබැයි සක්මම් මළුවල නෙවෙයි. බුදුහාමුදුරුවෝ දීලා නැහැ. ඒ හාමුදුරුවෝ සක්මන් කරේ පාරේ හිඳ පාතේ යනකොට චාරිකාවේ යනකොට එහෙනම් දැන් ඒක අපිට වර්තමානයේ ගෙදර ඉඳලා පුරුදු කරන්න පුළුවන් පුළුවන් තරම ගිහි පින්වතෙක් විදිහට පුරුදු කරලා බලමු හැමදිනාට මේ ශක්තිය ධෛර්යය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අද දවසේ ධර්ම දේශනාව අවසන් කරනවා ඊගාව දේශනාවේදී අපි නිවසේදී ඉඳගෙන කරන්න පුළුවන් භාවනාවක් ගැන මතක් කරලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ භාවනා ක්‍රම දෙක ගැන තවත් විස්තර කිරීම තමයි මේ දේශනා මාලාවේ එතකොට අවසානයේදී අපි බලාපොරොත්තු වෙන පැහැදිලි කිරීම. තම තමන්ට ඒ සියලුම දේශනා වලින් ප්‍රයෝජනයක් අරගෙන ඒ සීල සමාධි ප්‍රඥා දියුණු කර ගැනීමටම හේතු ආසනා වේවා මේ දේශනාවත් කියන ප්‍රාර්ථනේ අද දවසේ ධර්ම දේශනාව අවසන් කරනවා. මේ ධර්ම දේශනා මාලාවේම දායකත්වයේ දරන්නේ වෛද්‍යාචාර්ය ආනන්ද පෙරේරා සහ රේණුකා මන්තනායක යුවල ඒ පින්වතුන් බලාපොරොත්තු වෙනවා මිය පරලොව ගිය AB සර්ණපාල පෙරේරා සහ BAW මන්තනායක පියවරුන් දෙදෙනාට පින් අනුමෝදන් කිරීම මිය පරලොව ගිය සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කිරීම සජීවත්ව සිටින සිරියා සිරිමාවතී පෙරේරා සහ සීලා මංචනායක මෑණියන් දෙදෙනාට සුවසෙත චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීම සුජීවත්ව සිටින සියලුම ඥාත ඥාති හිත මිත්‍රාදීන්ට සුවසෙත හා නිවන් සුව ප්‍රාර්ථනා කිරීම බෞද්ධ ඥානාලිකාවේ අධිපති පූජ්‍ය ධර්ණාගම කුසල ධම්ම නායක ස්වාමීන් වහන්සේට එම කාර්ය මණ්ඩලයට සියලු දෙනාට සුවසෙත සහ නිවන් සුව ප්‍රාර්ථනා කිරීම මේ දේශනා මාලාව පටිගත කරන වර්ඩ් පාක් ස්ථානයේ අධ්‍යක්ෂ සුවන් මහත්මයා ඇතුළු කාර්ය මණ්ඩලයට සෙත් ප්‍රාර්ථනා කිරීම අප දේශකයන් වහන්සේට චිරජීවනයේ සහ නිවන් සුව ප්‍රාර්ථනා කිරීම මෙම ධර්ම දේශනා මාලාව ආසන්න නරඹන සියලු දෙනාටම ධර්මාභෝධය පිණිසත් මේ කුසල් හේතු ආසනාව වේවා කියලා ප්‍රාර්ථනා කිරීම මේ සියලු ප්‍රාර්ථනා කරලා මේ ධර්ම දේශනා මාලාවෙම දායකත්වයෙන් දරන්නේ ආනන්ද පෙරේරා සහ රේණුකා මංචනායක හිමිවල. ඒ දායක මින්වතුන්ගේ ප්‍රාර්ථනා වගේම මේ ධර්ම ශ්‍රවණය කරන සෑම දිනාටම මේ ජීවිතයේ තුලදීම චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට හේතු ආසනා වේවා කියලා ප්‍රාර්ථනා කරගන්නවා. ආකාශට්ටාච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චරන්තරක්කන්තු ලෝක සාසනං ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ලෝක සාසනං ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ලෝක සාසනං